පුතා දැකලා තියෙනවා ලොකු වගාලි. ඒක දිහා බලලා අපේ නම කිව්වම නම දහවතාවක් විතර හැයෙනවා. ඇත්තටම දහවතාවක් නෙමෙයි හැයෙන්නේ. දහස් වතාවක් විතර හැයෙනවා. නමුත් අපට හැයෙන්නේ අපිට ඇහෙන ප්‍රමාණය විතරයි. සියුම්ව ඇහිලා ඇහිලා ඇහිලා ඇහිලා පුංචි පුංචි අර අන්තිම අණුවේ තියෙන කම්පණේ තියෙනකම් ඒක ඇහෙනවා. ඒකට කියන දෝංකාරය කියලා. ඒක වෙන්නේ අර අවකාශයේ වැඩි වෙනකොට ඒ තුලින් තමයි කම්පණය ඇති වෙන්නේ. ඒ වගේ මේ විශ්වයට සීමාවක් නැහැ. විශ්වයට සීමාවක් නැහැ. දැනටම ගමු. විශ්වයට සීමාවක් තියෙනවා. හැබැයි සීමාව ගැන අපට සමීකරණයක් නෝප්පු කරන්න. ඒ නිසා දැනට අපි සීමාවක් ගමු. ක්ෂීරපතේ කියලා කියන මිල්කි වේ කියලා කියනවා. ක්ෂීරපතයක් තිබුණාම එතනින් පස්සේ මොකවත් නැහැ. අවකාශය. ආලෝක වර්ෂ ගාණක් ගියාට පස්සේ ආයි මිල්කි වේ එකක් තියෙනවා. තව එකක්. එතකොට මේ මිල්කි වේ එකක් අපි ඉන්න සීරපතේ ගත්තාම ඒ සීරපත වාගේ තව සීරපත තියෙනවා. එහෙනම් මේකට අපට හරියටම කියන්න බෑ කොච්චරක් මේ ලෝකේ මේ මේ විශ්වය තුල තියනවාද කියලා. එතකොට මේ සීරපතයක් ඇදුනේ කොහමද කියලා බලනකොට අවකාශය තුල ඉස් අවකාශය තුල සීමාව ඉක්මවලා යනවා. සීමාව ඉක්මවලා යනකොට සීමාව ඉක්මවලා ගිය අවකාශය තුල කම්පනයක් ඇති වෙනවා. අර එකෝ එකක් වාගේ ඒ වගේ කම්පනයක්. ඒ කම්පනය කාලය තිබිලා තිබිලා තිබිලා තිබිලා තිබිලා කම්පනය තෙරපෙනවා. ඇයි? අර මිල්කි වේ වලින් එන පීඩන නිසා මේක තෙරපෙනවා. තෙරපිලා තෙරපිලා තෙරපිලා ඒක පීඩනය බවට පත් වෙනවා. පීඩනය තරංගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක ගමන් කරන පීඩනය තරංගයක් බවට පත් වෙනවා. ඒ තරංග කාලයක් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සියුම් වේව් එකක්. ඒක හොයන්න බෑ. ඒක ඒ තරංගයේ ඇදිලා තියෙන අණු වලින්. ඒ කියන්නේ පරමාණු වලට වඩා අර නැනෝ මයික්‍රෝ කියලා කියන ඒ වගේ සියුම්. ඒවා පොඩ පොඩ පොඩ එකතෙල එකතෙල එකතෙල පරමාණු හැදෙනවා. ඒක පේන්නේ නෑ ඇට. ඒ පරමාණුත් එහෙම භ්‍රමණය වෙනවා, අයියෙන් භ්‍රමණය වෙනවා, ඉමින් භ්‍රමණය වෙනවා. මේ ගොඩාක් ඉමින් භ්‍රමණය වෙනවා. අයියෙන් භ්‍රමණය වෙනවා මධ්‍යස්ථ භ්‍රමණය වෙනවා හිමින් භ්‍රමණය. උම වර්ග තුනක් අපි දැනට ගමු. ඊට වඩා වෙනස් ඒවා තියෙනවා. IM භ්‍රමණය වෙන එකෙත් වර්ග කීපයක් තියෙනවා. තප්පරයට වට 100ක් යනවා, තප්පරයට වට 90ක් යනවා, තප්පරයට වට 95ක් යනවා. ඕම එක එක කැටගරි වෙන, එක එක විදිහට භ්‍රමණය වෙන අණු තියෙනවා. නමුත් එක එක කැටගරි වලින් භ්‍රමණය වෙන අණු එකින් එකට අපට දකින්න බෑ. ඒ නිසා අපි භ්‍රමණය වෙන IM භ්‍රමණය වෙනවා, මධ්‍යස්ථ භ්‍රමණය වෙනවා, සාමාන්‍ය භ්‍රමණය වෙනවා කියලා අණු තුනක් ගත්තාම දැන් IM භ්‍රමණය වෙන කෙනා මොනවද කරන්නේ? අනිත් අණු ළඟට එන්න දෙන්නද තල්ලු කරනවා. මධ්‍යස්ථ භ්‍රමණය වෙනකන ඒ ටයිම් එකට තෙරපි තෙරපි තෙරපි බැලන්ස් වෙලා එයා යම් කිසි සීමාව තුළ භ්‍රමණය වෙනවා. අර සෑල්ලුව භ්‍රමණය වෙන කෙනා එක්කෝ තවත් වෙනකොට එකතු වෙනවා නැත්නම් අනිත් එක්කෙනා මෙයාට එකතු වෙනවා. එයා බැඳෙනවා. එතකොට මේ සියුම් අණු මධ්‍යස්ථ අණු එක අයියම් ප්‍රමණය වෙන අණුත් එක එතිලා ඒ වටෙත් එක එතිලා ඒ ඕරාව තුළ ගිහිල්ලා පැටලිලා ඒවත් එක එකතුලා තෙරපිලා තෙරපිලා ඕමම කාලයක් යනකොට පරමාණු අණු බවටපත් වෙනවා. අණුවක් කියලා කියන්නේ පරමාණු දහස් ගානක එකතුවක්. එහෙම කියමුකෝ. ඒ කියන්නේ දූවිල්ලට වඩා බොහොම සියුම් මේවා දහස් ගානක එකතු වුණාම ඒක අණුවක් බවට පත් වෙනවා. අපේ හයිඩ්‍රජන්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් කියලා කියන ඒවා අණු ගණනාවක එකතුවක්. ඒක අරන් බලන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා, පෝටෝන 8ක් තියෙනවා, නියුට්‍රෝන 8ක් තියෙනවා. එතකොට 8 ඒවා තුනක් තියෙනවා. එතකොට කීයද 8 වරක් 3 24යි. ඒකට ඔක්සිජන් කියලා කියනවා. ඒ වගේ මේ අණු ගණනාවක් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එක එක එක අණු බවට පත් වෙන පරමාණු වලින්. ඒ අණු නැවත නැවත එකතු වෙනවා. කැල්සියම් හා හයිඩ්‍රජන් එකතු වෙනවා. පොටෑසියම් හා මැග්නීසියම් එකතු වෙනවා. එතකොට ඔක්සිජන් හා හයිඩ්‍රජන් එකතු වෙනවා. කාබනුයි ඔක්සිජන් එකතු මේ විදිහට අර අණු පොකුරු පොකුරු එකතු වෙනවා. පොකුරු පොකුරු එකතු වෙනකොට ඒකෙන් පොඩි පොඩි එලමන්ට් හැදෙනවා. එලමන්ට් කියලා කියන්නේ සංඝටක. මොකද්ද? ආලෝකය හැදෙනවා, වතුර හැදෙනවා, පස හැදෙනවා. මේ ඒ විදිහට වායුව හැදෙනවා, මේ විදිහට එක එක ඒවා හැදෙනවා. ඒකට සතරමා භූත කියලා වචනයක් දෙනවා. මේ ඇදෙන ඒවා අර ද්‍රව ස්වභාවය, වායු ස්වභාවය, ආලෝක ස්වභාවය, උණුසුම් ස්වභාවය, කාබන් පටවි ස්වභාවය මේ වගේ එලමන්ට් ඇදලා ඒවා එකතු වෙනවා. ඒවා එකතු නම් ඒ වගේ තවත් එකතු වෙච්ච ඒවා පරමාණු වලින් තිබෙන ඒවා අණු වලින් තිබෙන ඒවා මේවත් එකතුලා එකතුලා එකතුලා පොඩි පොඩි පස් කුට්ටි වගේ පාංශු කොටස් හැදෙනවා. පාංශු කොටස් නැවත නැවත එකතු වෙනවා. පාංශු පාසාන කුට්ටි හැදෙනවා. පාංශු වලින් පාසාන කුට්ටි. පාසාන කුට්ටි වලින් හැදිලා හැදිලා හැදිලා එකතු වෙලා මේ වගේ ග්‍රාහය හැදෙනවා. එහෙම ඇදිච්ච එකක් තමයි මේක මේකට මිලියන වර්ෂ කෝටි ගණන් තියෙන වයස. සමහර ග්‍රහයෝ ඉන්නවා මිලියන ගණන් අවුරුදු ඒක පරණයි. එච්චර කාලයක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේවා එකතු වෙලා තෙරපෙනකොට මැද හුණු වෙනවා. සාමාන්‍ය ඕනම වස්තුවක් ඕනකට වඩා පීඩනය කළොත් මැද තද වෙනවා. දැන් ගස්වල අරටුව මැද තියෙන්නේ. ගල්වල අරටුව බලන්න බම්ප් වෙනවා. කුළු ගෙඩියෙන් ගෙවම කඩන්න බෑ. ඒ වගේ මේ ඕනම වස්තුවක් මැද ඉර වෙනකොට මැද තද වෙනකොට ඒක මේ ගිනි බවට පත් වෙනවා. මේ න්‍යෂ්ටියත් අපේ පෘථිවියේ තියෙන මැද කොටසත් එහෙම මේක භ්‍රමණය වෙනකොට තෙරපිලා තෙරපිලා තෙරපිලා තෙරපිලා රත් වෙලා රත් වෙලා රත් වෙලා ඒක පොඩ පොඩ පොඩ තේජ වෙලා ගිනි වෙලා ලෝදිය බවට පත් වෙලා විශාල ගිනි කුට්ටියක් තියෙනවා. ඒක මතු පිට පස් ඇලවිලා ඇලවිලා ඇලවිලා පස් වලින් පස හැදිලා තියෙනවා. සතරමා භූත තියෙන නිසා වායුව තියෙන නිසා ඒක පැලවෙනවා. විඥාන ඇතුල් වුණාම ඒ පැල කුණු වුණාම එකෙන් පණුව හැදෙනවා. පණුව කාලයක් යනකොට උට මොකවත් මන සම විතරන එක ඉන්ද්‍රියයි තියෙන්නේ. ගස් කොළන් කුණු වුණාම එකෙන් පණුව උපපාතිකයි ඒගොල්ලෝ. පණුව තමයි හැදෙන්නේ ඉස්සල්ලාම. අර ගැඩවිල්ලෝ අර සුදු පාට පණුව එක එක පණුව හැදෙනවා. ඒ පණුව එම බඩගාගෙන යනකොට ඒගොල්ලන්ට මේ යන්න බෑ. යන්න බෑ. කෑම කන්න බෑ මොකුත් නෑ. ඇඟට වදිනවනේ ඕජා වගේ. ඒ වදින ටික උරා ගන්නවා. ඒකට කියන අවශෝෂණය කරනවා කියලා. ඇඟට උරා ගන්න. ඒකෙන් තමයි ජීවත් වෙන. කටවල් නැන්නේ. ඒතර ඒගොල්ලන්ට බඩගිනි වැඩි වෙනවා. කාම ගන්න බෑ. උරා ගන්න ප්‍රමාණය මදි. ඒ නිසා මේක කොහමද ගන්න ඕනේ ගන්න ඕනේ කියලා හිතනකොට පීඩන ඉස්සරහින් පුපුරනවා. පුපුරලා කට හැදෙනවා. තත කට තියෙන පණුව හැදෙනවා. පස්සේ අල්ලන අල්ලන අහුවෙන්න. මේක බලන්න විදියක් නැහැ. බලලා ගන්න පුළුවන් නම් හොඳයි කියලා කියනකොට ටග්ගල තවත් තැනකින් පුපුරලා ඇස් දෙක ඇදෙනවා. ඊට පස්සේ හත් වලින් බල්ලා කනවා. තවත් සත් වල මේගොල්ලෝ කනවා. ඇයි ඒ සත්තුන්ගේ ආරක්ෂා වෙන්න බෑ මේවා හැෙන්නේ නැහැ. කාලය කනකොට පැත්තෙන් පුපුරලා ආයි කන හැනවා. ඊට පස්සේ මේ කැම තියනවා, ශබ්ද හැනවා. නමුත් ආරසාවට ඉක්මනට යන්න බෑ. ඉක්මනට යන්න බැරුව ඉක්මනට ඉක්මනට යන්න යන්න හිතනකොට ඒ චේතනාවට අනුව යටින් බැලලා කකුල් එන. එයා ඒ චේතනාව ඉක්මනට යන්නේ. ඉක්මනට යන්න අවශ්‍ය චේතනාවට ඒ කකුල් හැදෙනවා. පස්සේ පොඩි පොඩි සිව්පාව උරංගිය කියලා පොඩ පොඩ පොඩ පොඩ දියුණු වෙලා වානරය වෙලා ඊට පස්සේ වානරයාගෙන් කාලයක් සිංහයාත් එක්ක වානරයෙක් එකතු වෙනවා. වානරයා කියලා අර ඉන්නා නේද? උන් සිංහෙක් එක්ක එකතු වුණාම සිංහ මූණත් එක්ක මේ කය හැදෙනවා. මිනිස්සයා. මිනිස්සයාත් ඇදුනාට පස්සේ මිනිස්සයාත් වානරයත් එක්ක තමයි ඉන්නේ. ඇයි වානරයට බී වෙන මිනිස්සයා ඇඩරුවෙන් වෙනස් වුණාට එයාත් ඒ වානර කුලයේ කෙනෙක් තමයි. එයාත් වානරයත් එක්ක ජීවත් වෙලා ඊට පස්සේ ඒ පරම්පරෙන් පොඩ පොඩ අර මේ ඕමෝ සේපියන් ඕමෝ නිරන්තරතාවල ඕමෝ ඉරක්ටස් කියලා කියන්නේ ඒ වගේ පොඩ පොඩ ඒ ඇඩරුව වෙනස් වෙලා කොන්ද පොඩ පොඩ කෙලින් වෙලා ඕමෝම ඩෙවලොප් වෙලා මෙතනට එනකන් ආවන් පස්සේ iPhone එක තියාගෙන පුත කල්පනා කරනවා මේ ඇයි දන්න මේ මනුස්සයා කෝල් එක ගත්තේ නැත්තේ කියලා. අතනින් තමයි ආවේ. මේක කෙටියෙන් කිව්ව පුතා සතියක් විතර ඉඳලා විස්තර සම්පූර්ණ කියන පළවෙනි ඉන්ද්‍රිය හැදෙන්නේ කොහොමද? ඒකට කොච්චරක් මේ ප්‍රාණ ශක්තිය ඕනද ඒක හැදෙන්නේ? ඇයි ඒ ඇස උඩින් තියෙන්නේ? ඒවා අපට ගොඩක් විස්තරාත්මක කියන්න පුළුවන්. දැන් කාලෙමදී. ආලෝක ධාතුව පුතා කොයිද තින්නේ? උඩ. වායු ධාතුව ඊට යටින්. ආපෝ ධාතුව ඊට යටින්. පඨවි ධාතුව පල්ලයන්. එහෙනම් කෑම පඨවි ධාතුව. බලන්න ඒ කට ඇරිච්ච ඇටි. පඨවි ධාතුව පල්ල නිසා තමයි පඨවි කෑම ඔක්කොම පල්ලයා තියෙන්නේ. ඊට උඩින් තියෙන වතුර. ඔටු ගලන්නේ නාය. වායෝ ඊට උඩින්. තේජෝ ඊට උඩින්. බලන්න මේ ඒ පීටලා තියෙන. ඒ සතරමා භූතය මේ පොළවේ පීටලා තියෙන ආකාරයටම ඉන්ද්‍රියන් පීටලා තියෙනවා. උඩට යන්න යන්න සෑල්ලු වෙනවා උඩට යන්න යන්න ඉන්ද්‍රියනුත් සෑල්ලුයි. වතුර වායුව ඊට පස්සේ මේ ආලෝකය. මේ ක්‍රමයට අදලා තියෙනවා. මොනවද හිතන්නේ ඒකට අනුව ඒ කර්මය සැකසෙනවා. අපි යමක් හිතනකොට අපි හිතන්නේ ප්‍රාණ ශක්තිය පාවිච්චි කරලා. මේ ප්‍රාණ ශක්තියට පුළුවන් අනිත් අනුත් එක්ක සම්බන්ධ වෙලා ඒක නිර්මාණය කරන්න. ඒක තමයි චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරෝ හොයාගත්ත ඒ සමීකරණය. යමක් හිතුවාම ඒ හිතන සිතුවිල්ල ප්‍රාණ ශක්තිය ආයෝජනය කළා. හිතන්නේ ඒ තරංගය එළියට ගියාම මේ තියෙන හයිඩ්‍රජන් නයිට්‍රජන් කාබන් ඩයොක්සයිඩ් ඒ ඔක්කොම එකට එකතු වෙනවා. ඒකම ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. එහෙම නැතුව කලින් ඒක සිද්ධ වෙලා තියෙන එකක් නම් අපි එහෙම ඉතනකොට ඒ තරංගෙ ගිල්ල ඒකට අදාළ නාම රූපයට වැදුනාම ඒක ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඇක්සිඩන්ට් වෙන්න ඕනේ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළාම නිතරම බුදුන් වහන්සේලා ප්‍රාර්ථනා කළාම ඒ චේතනාව ඇක්සිඩන්ට් එකක් නෙල්ලන්නේ. එතකොට වාහනයකට කියලා වැදුනාම ඒ වාහන නිකන් ඇවිල්ලා ඇත් වෙනවා. එහෙනම් මොනවද හිතන්නේ? ඒක තමයි වෙන්නේ. ඒ නිසා චේතනාව පිරිසිදු විය යුතුයි. පෘථුවියක් ඇදෙන්නේ ඒ ක්‍රමයට. හැබැයි පෘථිවි හැදෙන ක්‍රමය තමයි මේ කිව්වේ පුතා. ඉර හැදෙන ක්‍රමය කිව්වේ නෑ. අඳ හැදෙන ක්‍රමය කිව්වේ නෑ. ඒව වෙනත් පොඩ්ඩක් වෙනස්. ඒක තමයි සමීකරණය පොඩ්ඩක් වෙනස්. අර ගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වැඩි. ඒ නිසා ඒගොල්ලන්ගේ න්‍යාස්ටියම සම්පූර්ණ ග්‍රහය බවට පත් වෙනවා. සම්පූර්ණ ග්‍රහයම න්‍යාස්ටි. ගිනි. ඒගොල්ලෝ මේ ඉර කියලා කියනවා. අපි සම්පූර්ණ මේ පටවි ධාතුවෙන් හැදුනට පටවි ධාතුවේ තෙරපීම වැඩි නිසා ඇතුළේ න්‍යාස්ටිය විතරක් ගිනි වුණා. නමුත් වැඩිපුරම තියෙන පටවි ධාතුව. වෙන මොනවද දැනගන්න තියෙන්නේ? පොඩි කාලේ ඉඳලා තිබිච්ච ප්‍රශ්න වෙන මොනවද තියෙන්නේ?